හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි නැවතත් සම්විදි පදනම මුල් කරගෙන දවසක භාවනා වැඩපිළිවෙලක් මේවන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මෙතනින් ඔක්කොමලා දෙන හුඟ දෙනෙක් වැඩපිළිවෙල දන්නවා කෙසේ නමුත් සියලු දෙනාගේම දැනගැනීම පිණිස අපි පිළි කාලය පිළිබඳ සටහනක් ඉදිරිපත් කරගන්නයි මම මේ මුල් විනාඩි සල්පේ ගන්න බලාපොරොත්තු වෙන්නේ. පදනම් මුල් කරගත්ත දවසක වැඩ පිළිවෙල ආරම්භ කිරීමට කලින් බලාපොරොත්තු වෙන්නේ කාලක සටහන පිළිබඳ මතක් කිරීමක් කරන්නයි. අපි බලාපොරොත්තු වෙන්නේ මෙතෙන් පටන්, ඒ කියන්නේ පරිසටන ආරම්භයේ පටන් පැයක පමණ කාලයක් පරියංග භාවනාවක් නැත්නම් වාඩි වෙලා කරන භාවනාවක් කරන්නයි. ඊට පස්සේ ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳගෙන පැයක පමණ ධර්ම දේශනාවකට සවන් දීමටයි දෙවෙනි අංකයේ වශයෙන් සටහන් කරන්නේ. මේ දෙකම ඉවර වෙනකොට දැන් 9ට කාලයි 10ට කාලයි 11ට කාලයි වගේ වෙයි පැයක වැඩසටහන් දෙකක් ගියොත් සමහර විටක ධර්ම දේශනා පැයකට වැඩි යන නිසා 11 විතර වෙන්න ඉඩ තියෙනවා ඉතින් එතනදලා විනාඩි 15ක් විතර කාලයක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දේශනා සම්බන්ධව ගුණ විවේචනයකට ප්‍රශ්න විචාරාත්මක ධර්ම සාකච්ඡාවක් කෙටියි. ඊට පස්සේ 11 කාලේ ඉඳලා 12 මාර වෙනකන් දවල් 19 සඳහා වේලාව ගන්න අතර ඒ කාලවකාණු අතරතුර අනිකුත් ගිහි පිරිස සඳහා මම හිතන්නේ සම්විපදන මේ සංවිධානය යටතේ සේපන් සංග්‍රහය සහ සක්මන් භාවනාව සඳහා කාලය ලැබෙනවා. අපි අවශ්‍ය වැඩ දෙක 12මාරට පටන් අරගෙන එකමාර දක්වා පුරුදු පරිදි ධර්ම සාකච්ඡාවක් මෙහෙවන්න බලාපොරොත්තු වෙනවා. ඒකමාරට වැඩපිළිවෙලේ දවසේ වැඩ නිමාවක් වැඩ මුදුවේ නිමාව සටහන්. ඉතින් මේ කියන විස්තරය අනුව අපට ඉස්සල්ලාම කාලයේ යෙදිලා තියෙන්නේ පරියන්ක භවනාවක් සඳහා නැත්නම් මේ වගේ වෙලාවක් සම්බ්‍රක්මචාරින් පිළිසක් විවේකයක් ලැබිච්ච වෙලාවක වාඩි වෙලා භාවනා කිරීම සඳහා කාලය ගන්නයි. ඒ සඳහා හැමදාම මම මතක් කරන විදිහට විමසන විදිහට මම දැනගන්න කැමති දෙවැනි අවස්ථාවක් ප්‍රස්තාවක් ලැබිච්චාම භාවනා කරන්නේ කොහොමද කියලා දන්නේ නැති මූලික උපදේශ බලාපොරොත්තු වෙන ආධුනික කී දෙනෙක් අද මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙනවද කියලා. නිසා යම් කිසි කෙනෙකුට මූලික උපදේශ අවශ්‍යයි කියලා හිතනවා කරුණා කරලා අත උස්සලා මේ සංඥාවක් කරන විදිහට මම ඉල්ලා සිටිනවා උපදෙස් බලාපොරොත්තු වෙන කට්ටිය. ඔව් බොහොම සුළුපිටා ඉන්නේ. ආකර්ෂේ නමුත් අපි කලබුරුදු අයටත් ඒ වගේම ආධුනිකයටත් ගැළපෙන විදිහට මෙහෙවීමක් කරන්න බලාපොරොත්තු වෙන විනාඩි ස්වල්පයක් ඇතුළත ඊට පස්සේ මෙහෙවීමත් එක්කම අපි පරියන්කට යන්නයි සූදානම් වෙන්නේ ඒ නිසා මම ආරාධනා කරනවා සියලු දෙනාටම මෙතෙන් පටන් පැයක් පමණ වාඩි වෙන්න ඕනේ කියලා හිතලා මේ පැයක් ඉන්න පහසුම ඉරියව්ව සකස් කරගන්න. භාවනා පරියන්කේ සකස් කරගන්න කියලා ඉතින් මේ පළපුරුදු දැත්ත දන්නා Tamanට වඩා වැඩි වෙලා ඉන්න පුළුවන් ඉරියව්ව මොකද්ද කියලා හොඳ මේක කවුරුත් දන්නා පරිදි බුද්ධ ප්‍රතිමාවක පවා සර්වඥාන්සේ පෙන්වන විදිහට සද්ද පරියන්කයයි නැත්නම් පත්මාසනයයි එහෙම නැත්නම් සුඛාසනේ වීරාසනේ වගේ ආසනයක් අරගන්න එක තමයි බලාපොරොත්තු කරන්නේ. නමුත් ඒක අත්‍යවශ්‍ය දෙයක් හෝ ඒක නැත්නම් භාවනා කරන්න බෑ කියලා සමක් නැත්තේ නෑ. අපහසු කෙනෙකුට මේ පුතුවක වාදිනවත් කරන්න පුළුවන්. ඉතින් කෙසේ නමුත් මේ විදිහට ආසනය හොඳට තැම්පත් වුණාට පස්සේ පත් වුණාට පස්සේ හොඳට බලන්න මේ ආසනය Tamanට ඉස්පාසු වෙනවා කියලා. පහසුවක් තියනවා කියලා නැත්නම් සමබර භාවයක් ආසනේ තියෙනවා කියනවා. එහෙම නැතිනම් ඒ විනාඩි මුල් විනාඩි කල්පවල් තුළ හොඳට ආසනේ සමබර කරගන්න. ඒ වාගේම මම ඉන්නේ දැන් භාවනා කරන පිටක් මැදයි. ඒ සඳහා ඉදිච්ච ශාලාවකයි කියන විශ්වාසය නිසා තමන්ගේ ඇස් දෙක මුරුදුව පතා ගන්න. පතාගෙන ඉවර වෙලා හිත කායත යොදවලා මම දැන් මෙතන සුවසේ වාඩිලා ඉන්නවා කියලා ඒ කය හිතින් ස්පර්ශ කරන්නේ. පිරිමදින්න කියනවා තමන්ගේ වාඩි වෙලා ඉන්න ඉරියව්වේදී යම් තැනක මස් පිඩුවක් එහෙම නැත්නම් හතක් පයක් දැඩි වෙලා දඬු වෙලා තියෙනවනේ ඒක නිදස් කරන්න. ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්නයි කියලා කියනවා ඉරියව්. සමබර ලිහිච්ඡ ස්වරූපෙන් ඇත්තකවත් තදින් වසා ගන්න. සිල්ලම්වත් මිරිකලා තදින් වසන්න නැතුව මෘතු විදියට වසා ගන්න. ඉතින් මේකෙන් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ හිත මෙතනට මේ මොහොතට තමාට කොටු කරගන්න. මම දැන් මෙතන කියලා හිත හිතට හැඟුම් උදාහරින්න දෙන්නේ නැතුව බාහිරට යන්න දෙන්නේ නැතුව ඇතුළට එන්න සුදුසු වාතාවරණයක් සකස් කරලා දෙනවා. ඒ කියන්නේ ඉරියව පහසු කරලා දෙනවා. නැත්නම් කයත් එක්ක ආද වෙනවා. මිත්‍ර ස්වරූපයක් ඇති කරගන්නවා. මම දැන් මෙතන කියන ස්ටෑන්ඩ් එක ගන්නවා. ඒක ඉතින් එක විදිහක ආධ්‍යාත්මික ආරම්භයක් වෙනවා භාවනාවට. ඉතින් මේකෙම අපි විනාඩි ස්වල්පයක් ගත කරමු. මේ ඉන්න ඉරියව්වේ සැප එළවීම සඳහා, ඉන්න ඉරියව්වේ විශ්වාස වීම සඳහා, ඉරියව් පහසුව ලබා ගැනීම සඳහා. ඉතින් මේ වෙනකොට නිතර අපි හිත කරන අතීත අනාගත දිගේ හිතවිලි දුවන ගතිය, එනතන් ඉන්න ඉරියව්වේ අපහසු නිසා පෙළෙන ගතිය, බාහිර ශබ්ද නිසා හිත ඇතුළට නොයන ගති වගේ දේවල් යම් වෙලාවක අඩු වුණොත් හිත මේ ඇතුළට එන්නේ තියෙනවා ඒ නිසා අපි ඒක සඳහා අනුග්‍රහ කරන්න ඕනේ. ඇතුලේ ඉරියව්ව සම්පූර්ණ වාඩි ලයින් එක කායට සැප පිණිස වෙනකොට හිත මෙතෙන්ට එයි කියලා ඒකට අපි විනාඩි කිහිපයක් උත්සාහ කරමු. හිත මම දැන් මෙතන කියන තැන පුරු පුරුදු තැන කරගෙන වේදනා සද්ද හිතිවිලි වලින් මුදාගෙන අර භාවනා ආරම්භයක් ආධ්‍යාත්මික ආරම්භයක් ඇති කරගන්නවා. බාහිර ශබ්ද ඇහුණත් සුළු සුළු ශබ්ද ඒක හිතනරක් කරන රෝස්පර්ශ කරගන්න නැතුව ඒ මා සඳහා කරන ආමන්ත්‍රණයක් නෙවෙයි මගේ හිත කයත් එක්ක ඉරියව්වත් එක්ක පවතිවා පුංචි පුංචි කාය තියෙන බවට දැනීම වේදනා තිබුණත් ඒවා නොයවසිය නොහැකි නිසා නොයවසිය හැක්කක් නොවන නිසා ඒවා යටපත් කරගෙන මම දැන් මෙතන කියන තැනට හිත ගනිමු. අයාලියන් හිතවිලි වරින් වර එහෙම දිව්වත් ඒකත් එක ගැටෙන්නේ නැතුව හිත නරක කරගන්න නැතුව වර්තමාන මොහොතේ හිත පවත්වමින් ඉරියව්වේ පහස්කොල බා ගැනීම තමයි පළවෙනි වාක්‍යයේ පිවිසුම සමාරම්භයි. ඉතින් එහෙම කරගෙන ඉන්නකොට සමහර විටක ඒ බාහිර හිත දුවන්නේ නැත්නම් අර හුස්මේ ප්‍රාණය පන ඉන්නා බව දැක්වීම සඳහා වෙන මූලිකම අංකයේ වෙන හුස්ම ආස්වාද ප්‍රසවාසයේ සමහර විට මත වෙන්න ඉඩ තියෙනවා මූණට මූණ දාන්න ඉඩ තියෙනවා එහෙම වුණොත් අර ඉන්න ඉරියව්වේ තිබුණ හිත ස්වභාවයෙන් වැටෙනේ හුස්මට හිත යොදන්න හුස්ම තමන්ගේ අරමුණ කරගන්න නමුත් කවදාකවත් හුස්ම පස්සේ අඹාගෙන යන්න එපා ලුහුබඳින්න එපා කෙසේ දැනීම පිණිස හයියෙන් හුස්ම ගන්න යන්න එපා හුස්ම કૃතිම කරන්න එපා ස්වභාවික වැටෙන හුස්මට ගියොත් ඒක පළවෙනි පියවර වෙනවා. ප්‍රවිෂ්ඨයෙන් පස්සේ වෙන පළවෙනි පියවර වෙනවා. එහෙම නැත්නම් ඉන්න ඉරියව්වේ හිත පැවැත්වීම වුණත් වටිනවා කියන හැඟීමේ ඉරියව්වේ පවත්නවා පුළුවන් පුළුවන් ඇත්තෝ ස්වභාවයෙන් මතුවෙන හුස්ම දැනෙනවනම් ඒකට හිත යොදන්න එතකොට වැටෙහි ඒ හුස්මට හිත යොදන නැත්නම් වැටෙහි හුස්ම ගැනීම බොහෝ විට සිදුවෙන්නේ මුළු කයම සම්බන්ධ කරගෙන නෙවෙයි සක්‍රියව සිදෙන උඩුකය සම්බන්ධ කරගෙනයි ඒකයි සරුවචනාංශයේ උඩුකය බාධාවකින් තොරව ඍජුව පවත්වන්න කියන්නේ කුතෝකේ හිටියක් ආසනයක හිටියක්. කම් මේකට ගැළපෙන විදිහට ශෝෂණ පද්ධතියේ නිසිසේ හුස්ම ගන්න උඩුකය ශෝෂණ පද්ධතිය නිරවුල්ව තබා ගන්න. තබාගෙන ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලාන ඉඳිල්ල අල්ට වඩා එකලසක් අල්ට වඩා භාවනාවට සමීපස්තයි සතියට සමීපස්තයි සමාධියට හේතුදායකයි. ඒකයිම හුස්ම වැටෙනවනම් ඒ හුස්ම දිහා බලාන තමන්ගේ අවධානය දැන් මුළු කයින් උඩුකයට ගන්නවා හුස්ම වැටීමත් අන්න. යම් විදිහකට බාධා වෙනවා නම් කලබල වෙනවා නම් හිත කලකොල වෙනවා නම් අර තිබුණු කයෙම පැවැත්වුවත් කමක් නැහැ. පුළුවන් නැත්තෝ උඩුකයේ හුස්ම දිහා බලන්න. ස්වභාවික හුස්ම දිහා බලන්න. පොදු උපදේශන පන්තියකදී මේ පමණ උපදේශය ඇති වුණත් ඒ කියන්නේ වාගිලා හුස්ම දිහා බලන්කයක් ඇති වුණත් හොඳ ඥානවන්තයින්ට හොඳ පිං ඇතියත්තන්ට හොඳ තීක්ෂණ බුද්ධිය ඇතියත්තන්ට මේ හුස්ම ගැනීමේ වැඩපිළිවෙල උඩුකයේ වැඩියෙන්ම ප්‍රකට තැන. වැඩියෙන්ම පිරිමදින තැන. වැඩියෙන්ම හැපෙන තැන වෙන්කොට දැන ගැනීමට ඉඩ තියෙනවා. ඒක එතකොට අතිරේක ලාභයක් අමතර ලාභයක් වශයෙන් සලකලා උඩුකය තිබුණ හිත බලන්න හුස්ම ගැනීම බලන්න වඩාම හොඳ තැන වඩාම හුස්ම පැතර වෙන තැන වඩාම හුස්ම පිරිමදින තැන හැපෙන තැන අල්ලා ගන්න පුළුවන් නම් අපේ මුළු කයම අමතක කරලා අන්නේ හැපෙන තැන පමණක් හිත තබා ගැනීම නම් වූ ඒකාග්‍ර කිරීමට අපි අනුග්‍රහ කළා වෙනවා. මුළු කයේ තිබුණ හිත උඩුකයට ගත්තා හුස්මානුව හුස්ම වදින තැන අනුව උඩුකයේ තිබුණ හිත හැපෙන තැනටම ගත්තොත් ඒක සතිය සමාධියට ලොකු අනුග්‍රහයක් වෙනවා. සමහරු මේ ගැන කියනකොට නාසිකාග්‍රේ වටින හුස්මක් ගැන කතා කරනවා. උඩුතොලේ වදින හුස්මක් ගැන කතා කරනවා. අනේ එවැනි පිරිස්සොලට නම දෙන්නේ ආනාපාන සති භාවනා කාර්යෝ කියලා. ආනාපාන සති භාවනාව කියන එක කියන්නේ හුස්ම ගැනීම නාස්කාග්‍රය හෝ කුඩුතොලේ දැනෙනවා. නමුත් සම සමහර යත්තෝ ශෝෂණ පද්ධතිය යටම කෙලවර උදරච්ඡද චලන උදර චලන අනුව හුස්ම ගැනීමත් එක්ක සිද්ධ වෙන දිගෑරීමක් පිම්බීමක් හුස්ම පිට කිරීමත් එක්ක සිද්ධ වෙන හැකිලීමක් අනුව උදරේ පිම්බීම හැකිලීම වශයෙන් දකින්න පුළුවන්. ඒ අතරමැද නාසිකාග්‍රය හෝ උදරය අතරමැද පපු ප්‍රදේශයේ උගුරේ නැත්නම් නාසයේ ඇතුලේ ඕන තැනක් මේ සඳහා වෙන්න පුළුවන් ඒ කොතන හෝ ප්‍රායෝගික තැනක් වෙන්න අරින්න කවදාකවත් හිතලා හිත මේවන්න යන්න එපා අන්න ඒක දැනුනොත් ඔන්න Tamanට දැක ගන්න පුළුවන් වෙයි එහෙම තැනක් ගත්තට පස්සේ උදරයේ හෝ නාසිකාග්‍රේ ආස්වාසය කරනකොට ප්‍රස්වාසය වෙන්නේ නැති බව තේරෙනවා. ප්‍රස්වාසය කරනකොට ආස්වාසය නොවන බව තේරෙනවා. ඒකට ආස්වාසයේ බලාන ඉන්න කෙනාට මේ ප්‍රස්වාසය නෙවෙයි, මේ හිතවිල්ලක් නෙවෙයි, මේ වේදනාවක් නෙවෙයි, මේ සද්දයක් නෙවෙයි මේ ආස්වාසයමයි කියලා කැඳේ ගල බේරුවා වගේ සාන්සුද්ධ වැටෙනවනම් අපි මේ වගේ භාවනා උපදෙස් පන්තියේ ඒක තමයි උපරිම උච්ච අවස්ථාව කියලා සලකන්නේ. ප්‍රස්වාසයේ කීක වෙනකොට දැනගන්න ඕනේ මේක ආස්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ල ප්‍රස්වාසයමයි කියලා සාංශුද්ධ වෙන්නේ. පිම්බීම බලන කෙනා ඒ වගේ, හැකිලින් බලන කෙනා වගේ තම තමන් අඳුනා ගන්නාලද මූල කර්මස්ථානිය අනුවේ මෙන්න මේ තරමට පිසුදක් ගන්න පුළුවන් නම් සබෝ වයි. ඒ ඔක්කොටම ওই කියන විදිහට ඉතින් සමනලීට අතුනම්නා වාගේ පහස්මන් ලැබෙන්නේ ශබ්ද වලින් වේදනා වලින් ඊටිලින් බාධා වෙනවා ඒ වෙන හැම තැනකදීම ආධුනිකෙක් වාගේ නැවතත් ඒ බාධාත් එක්ක රණ්ඩු කරන්නේ නැතුව ආයේ මුළු කයට හිත ගිනියලා කුඩු කයට කොටු කරගෙන කුඩු කයෙන් පුළුවන් නම් අර හැප්පෙන තැනටම කොටු කරගන්න ගන්න යනකොට ආධුනික හිත වඩන්න වඩන්න වඩන්න තමයි මෙලෙක් නියතමානී කෙනෙක් වටපත් වෙනවා රොස් පරොස් නැතුව. ඉතින් ඒ අනුව අපි මේ ඉදිරියට තියෙන කාලේ උත්සාහ කරමු. එකලස නැවත නැවත සකස් කරගනිමින් බාධා නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා වැඩක් නැහැ. එන හැම බාධාකෙම නැවත හිත නැගිටුවා තබා ගනිමින් සතිමත් වෙමින් සමාජයට අනුග්‍රහ කරමින් ඉදිරිපත් වෙන අරමුණ අනුව ඉදිරියට යන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා මම මෙතනින් නිහඬ වෙනවා. කිසිම දිනකට මේ විදිහට සෝෂී කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු